සුඛයට විඳ ගන්න ලැබෙන විනාඩි කිහිපය තමයි මේ විදිහට අපි ආරම්භ කළේ ಭಾರತ සිනමාවේ රසමිහිර ඔබට සමීප කරවන මధుරසංජලි වැඩසටහන. මම හිතන්නේ ලංකාවේ විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ බොහෝ පිරිසක් අපිව රස විඳින්නේ මේ ಭಾರತ සිනමාවට තියෙන ආදරය නිසාවෙන්. ඉතින් මේ ගීතමය රසය උපරිමයෙන් අපි ඔබට අහන්න ලබා දෙනවා. ඉතින් අද විශේෂත්වයකුත් තිබෙනවා. පසුගිය සතිවල අපේ මැදිරියට කතා කළ ලිපි තැපල්පත් වලින් අපිට යොමු කළ ගීත නිර්මාණ සහ දෙයිල්ලෙන් තමයි අපි අද දවසේදී රස වින්දනය කරන අපේ වැඩසටහනෙන් ලබා දෙන්නේ. ඉතින් ඒ රසය විඳ ගන්න කියලාත් අපි බොහොම සතුටින් ආරාධනා කරන්න කැමතියි. ලජ් මහතා අපි පළවෙනියට රස විඳ ගීතය පිළිබඳව මතක් කරලා ඊළඟ ගීතයට යමු. 1972 දී නිෂ්පාදක අධ්‍යක්ෂක කේ අමරනාත් නිෂ්පාදනය කළ මෝදි මියාද් කරෝ සංගීතවත් කළේ ලක්ෂ්මීකාන්ත ප්‍යාරේලාල් දීපද රචක ආනන්ද බක්ෂි ගීතේ ගායනා කළ ලතා මංගেশකර් සංජයකාන්ත් සමග නන්දා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා මිතුරනි අපි ඊළඟට තෝරාගෙන තියෙන ගීතයේ ප්‍රධාන රංගන ශිල්පිනිය බවට පත්වන්නේ මේ චිත්‍රපටයේ වෛජන්තිමාලා. වෛජන්තිමාලා පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කරලා තියෙන අය ಭಾರತ සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පිනියක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි නර්තන ශිල්පිනියක් විදිහටත් ඇගේ දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මේ තවත් විශේෂ කාරණයක් තියෙන අය පිළිබඳව කතා කරන්න කර්ණාටක සංගීතයේ ප්‍රගුණ කළ ගායිකාවක් බව බොහෝ දෙනා දැනගෙන හිටියේ නෑ. ඉතින් ඇය ඒ කාර්යයේත් සුවිශේෂ කෙනෙක් විදිහට තමයි සඳහන් කරන්නට පිළිවන්කම ලැබෙන්නේ. ඒ වගේම හොඳම නිලිය වශයෙන් තෙවරක් ෆිල්ම්ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලබන්නට තරම් වාසනාවන්ත වෙනවා වෛශන්ත මාලා. තාංගේ වාලි 1955 නිෂ්පාදනය කළේ කුල්දීප් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ලේක්රාජ් බක්රි සංගීතවත් කළා සලිල් චෞධරි දීපද රචකයා ප්‍රේම් ධවන් ගීතේ ගාන කළා ලතා මංගেশකර් සමග හේමන්ත් කුමාර් සරදම් චිත්‍රපටයට මේ ගීතේ තනුව අනුව කලාශූරණී ලතාවල්පුල සමග ධර්මදාස වල්පුල ගාන කළා අහසේ සංගසේ සංගේ ලපලසේ پیار کی مست ہواؤں میں دل کو یہ ڈر ہے پہلا سفر ہے نل بیلی ہلکے ہلکے چلو جا ہلکے ہلکے چلا نہ جائے پیار کی مست ہواؤں میں جب تک ہے دم چلو چلے ہم جب لاگ لگ بھی ہے تیرا جاں بھی ہے تیری جب سے بچی ہو نگاہوں تیرا تیرے بنا کیا جینا میرا کیا جینا میرا تو منزل میرا ہی تیرا تیرے بنا کیا جینا میرا کیا جینا میرا چلا نہ جائے پیار کی مست جب تک ہے دم چلو چلے ہم سال کے باہیں ہے මිතුරුනි පොදු ජනතාවට Tamanගේ නිර්මාණ හරහා ආමන්ත්‍රණය කරපු රංගන ශිල්පියෙකු හිටියා. ඔහු තමයි රාජ් කපූර් සිනමාකරුවෙකු බවට ඔහු පත් වෙමින් ඔහු නිපදවමින් උරඟපෑ ආවාරා නාරේ ශ්‍රී හර්ෂි විශ්ව වගේ චිත්‍රපට ගත්තාම මෙයට හොඳ උදාහරණ විදිහට අපිට මතක් කරන්නට පුළුවන්. ඔහු රංගපෑමේ පොදු ජනතාව විශේෂයෙන්ම ඉන්දියාවේ දෙලුඳු පීඩිත ජනතාව නියෝජනය කරන චරිතයන් වීම තමයි මෙහි ප්‍රධාන ලක්ෂණය බවට පත් වුනේ. ඒ නිසා ඔහු බොහෝ සෙයින් ජනාදරයට පත් වූ රංගන ශිල්පියෙක් බවට පත් වුණා. ඔහු සංගම් චිත්‍රපටය 1964 වසරේ තිරගත වුණ සංගම් චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියා බවට පත් වෙනවා. ඔහු රඟපෑයේ මේ චිත්‍රපටයේ ගීතයක් අපි තෝරාගෙන තියෙනවා. නිෂ්පාදක අධ්‍යක්ෂක රාජ් කපූර් විසින් නිර්මාණය කරන ලද පළමුවන වෛවර්ණ චිත්‍රපටය වුණා මේ සංගප් චිත්‍රපටය සංගීතවත් කළා පද්මශ්‍රී ශංකර සහ ජයකිෂන් ගීත රචකයා හස්රත් ජයපුරි ගීත ගායනා කර මොහම්මද් රෆි රාජ් කපූර් සමග වාජන්ති පාල ප්‍රධාන චරිත නිරූපණය කළා රාජේන්ද්‍ර කුමාර සමග පසුවිදින වෙලාවේ ඔබට කතා කරන්න පිළිවන් අපේ මැදිරියට 066 22 83 600 22 අපේ දුරකථන අංකයෙන් කරවා තිබෙන ඔබ කැමති ගීතයක් තියෙනවා නම් අපේ වැඩසටහන පිළිබඳව අදහස් දක්වන්නත් පිළිවන් කරනවා වෙනවා. ඉතින් අද අපි රසවිඳින ගීත ඒ විදිහට අපිට මතක් කරපු අපේ ආදරණීය මිතුරන් මිතුරියන් ඉල්ලලා තිබුණු ගීත තමයි අපි රසවිඳින්න ඉන්නේ. අපි යමු ඊළඟ ගීතයට. ආවාරා චිත්‍රපටයේ ගීතයක් තෝරා ගන්නවා 1951 මේ චිත්‍රපටය තිරගත වෙන්නේ රාජ් කපූර් සහ නර්ගිස් තමයි ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටයේ. නර්ගිස් කියලා කියන්නේ කුඩා කල සිටම මේ Tamanගේ රංගනය පිළිබඳව ඇල්මක් තිබුණු කෙනෙකු විදියට තමයි සැලකෙන්නේ. ඒ නිසාම ඇය විශිෂ්ට රංගන ශිල්පිනියක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම 40 දශකයේ තමයි නර්ගිස්ගේ සිනමා ජීවිතයේ ස්වර්ණමය අවධිය විදියට සැලකෙන්නේ. ایک درسن سے شنکرساد جائے کشن گیپل رچ کا شاید گیتا گانا کرنے لتا منگیشکر مکیش न तूं तूं प्यारु मो میں چور ہوں کام ہے چوری دنیا میں ہوں بدنا دل کو چراتا چرایا ہوں میں یہی میرا کام ہو یہی میرا کام آنا تو گواہی دینے کو چند میں تم سے پیار کر لوں گا نظریں کر لوں گا චිත්‍රපටයේ රසවින්දන ගීතයක් තාම රසවත් උණු ගීතයක් බවට පත් වෙයි. කීප දෙනෙක්ම මේ චිත්‍රපටයේ ගීතයක් අහන්න කැමැත්තෙන් ඉන්නවා කියලා අපිට මතක් කිරීම කීපයක්ම කරලා තිබුණා. ඒ තමයි 1968 වසරේ තිරගත වුණු කහිදින් කහිරාත මේ චිත්‍රපටයේ විශ්වජිත් රත්නා යොනිවර්කර් තමයි ප්‍රධාන චරිත රංගපාන්නේ. නිෂ්පාදන කොට අධ්‍යක්ෂණය කළේ දර්ශන් සංගීතවත් කලාව ඕපී නායක දීපද රචක එස්.එච්. බිහාරි مہیندر کپور میٹنگ کے گان نہ کرنا چترپٹی جانی گوکر کی تمنا ہے تیری میں پھنس جائیں تو یاروں کی تمنا ہے تیری زلفوں میں پھنس جائیں ہوگا کتنا خوبصورت یہ نظارہ دنیا دیکھے گی ہم بھی دیکھیں گے تو یاروں کی تمنا ہے تیری زلفوں میں پھنس جائیں 65 තර ගත වුණු ගයි චිත්‍රපටයේ ගීතයක් දේවානන්ද සහ බහිදා රේමන් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපානේ. දැන් දේවානන්ද පිළිබඳව අපි කතා කරලා තියෙනවා. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෝ, නිෂ්පාදකවරයෙකු, තිරරචකයෙකු සහ ඔහුගේ ප්‍රධාන භූමිකාව රංගන ශිල්පියෙකු කියන වග 1923 වසරේ සැප්තැම්බර් මාසයේ 26 වෙනිදා තමයි ඔහු උපත ලබන්නේ. ඔහුගේ පවුල ගත්තාම සිනමාවට සම්බන්ධයක් තියෙන විශාල පවුලක්. ඒ පවුල තුළ බොහෝ පිරිසක් මේ ಭಾರತ සිනමාව එක්ක විවිධාකාරයෙන් සම්බන්ධයක් තිබෙනවා. ඉතින් සිනමා පවුලක් තුළ ඔහු විශිෂ්ට රංගන ශිල්පියෙකු බවට පත් වෙනවා ಭಾರತ සිනමාව තුළ. 1965 ගයිඩ් නිෂ්පාදනය කරනවා නවකීර්තන ඉන්ටර්නැෂනල් වෙනුවෙන් දේවානන්ද අධ්‍යක්ෂකවරයා විජය ආනන්ද සංගීතවත් කලා සචින් දේවබර්මන් ගීපද රචකයා ශෛලේන්ද්‍ර මේ ගීතය ගායනා කරන මොහම්මද් රෆි දේව් ආනන්ද සමග වහිදා රෙහමාන් ප්‍රධාන චරිත නිරූපණය කළා. රස ඇති ගීත රසවර්ධනෙන් තමයි මధుර සංජලි වැඩසටහනේ අපි මේ රාත්‍රියේ රැඳලා ඉන්නේ. ඔබට කතා කරන්න පිළිවන් අපේ මැදිරියට 066 22 83 600 066 22 කියන අපේ දුරකථන අංක වලින් තවත් ගීත කිහිපයක් අපිට රස විඳින්න පිළිවන්කම ලැබේවි. ඒ ගීතත් ඉතාම රසවත් ගීත වගේ නම් පැහැදිලි. නිම්මි මාලාසින් සහ ධර්මයෙන් රඟපාපු මේ චිත්‍රපටයේ මේ ගීතයත් එවැනි රසයකින් පිරුණු ගීතයක්. නිම්මි 1933 වසරේ පෙබරවාරි මාසයේ 18 වෙනිදා තමයි උපත ලබන්නේ. විශේෂයෙන්ම 50 60 දශකයන්හි ಭಾರತ සිනමාවේ හිටපු දක්ෂ රංගන ශිල්පිනියක් කියලා තමයි ඇය පිළිබඳව අපිට සඳහන් කරන්න තියෙන්නේ. ඒ වගේම ඒකේ විශේෂත්වයක් තිබුණා මේ දෙනෙත්වල. ඊටාම දැකුම්කලු දෙනෙත් යුගලයකට හිමිකම් කියන ඇය ಭಾರತ සිනමාවේ එක්තරා කාලයකදී මේ ಭಾರತ සිනමාව තුල ඇගේ මේ සුවිශේෂත්වය නිසාම මාධ්‍ය වාර්තා කළ තිබුණා විටක ඇගේ දෙනෙත ඉන්දිය රුපියල් ලක්ෂයකට රක්ෂණය කළ වග. පූජාගේ පෝල් 1967 එවින් ඊයප්ප නිෂ්පාදනය කරනවා AVM ස්ටුඩියෝ වෙනුවෙන් අධ්‍යක්ෂකවරයා ඒ බීම් සිංහ සංගීතවත් කළේ මදන් මෝහන් ගීපද රචකයා රාජේන්ද්‍ර ක්‍රිෂන් මේ ගීතය ගායනා කරනවා ලතා මංගেশකර් මේ ගීතේ ගී කනුව අනුවම දමිළ චිත්‍රපටයක් වුණු කුමුද් නැමැති චිත්‍රපටයටත් ඒ සුශීලා විසින් මේ ගීතේ ගීතනුව අනුව ගීතයක් ගායනා කළා جاتی ہے کیا ان کے بالوں سے ہوا روز چھو جاتی ہے کیا جان گئی میں وہ کیوں خوشبو වන්න අමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා මිත්‍රනි අපි මේ ළඟට යන්නේ ලතා මංගেশකර සමගින් හේමත් කුමාර් ගායනා කරන ගීතයක් රසවිඳින්න 1954 වසරේ තිරගත වුණු බාදෂා චිත්‍රපටයෙන් බාදෂා චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ අමියා චක්‍රබෝති මාස් හැනුවෝයිස් චිත්‍රපට වෙනුවෙන් 1954 ಸಂಗೀತೋತ್ ಕಲೆ ಪದ್ಮಶ್ರೀ ಶಂಕರ್ ಸಾ ಜಯಕಿಶನ್ ಗೀತದ ರಚಕ ಹಸ್ರತ್ ಜಯಪುರಿ ඔබට මතක ඇති සිසිර සේනාරත් විසින් ගීතයක් ගායනා කළ එදා ලේ කඳුළු චිත්‍රපටියට මේ ගීතේ ගීතනුව අනුව කාලය හරි අද වැඩසටහනින් අපි අවසන් ගීතය තෝරාගන්නේ තවත් අසමත් වුණු ගීතයක් ලෙසින් මොහමඩ් රෆී ගායන ගීතයක් ಭಾರತ සිනමාවේ ජුබිලික විදිහට අපි හඳුනා ගන්න ආශා පරේක් සමගින් ජෝයි මුකර්ජී මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපාන්නේ 1963 फिर वही दिल लया हूं निष्पादन කොට අධ්‍යක්ෂණය කළ නසීර් හුසේන් සංගීතවත් කලා උපිනායක ගීපද රචකයා මජ්රු සුල්තාන්පුරි මෙතන ඔබට ලියන්න පුළුවන් නිෂ්පාදක මధుරසංජලි රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල අපේ ලිපිනේ නිෂ්පාදක මధుරසංජලි රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවා නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපකොටුව ආ سجا لینا نا کلیا زلفوں میں ستارے بھر لینا ایسے ہی کبھی جب شام ڈھلے تب یاد ہمیں بھی کر لینا آ آکل سجا لینا کلیاں گا کہیں دیوانہ دیوانے کی خاطر تم کوئی الزام نہ اپنے سر لینا ایسے ہی کبھی جب شام ڈھلے تب یاد ہمیں بھی کر لینا آچل میں سجا لینا کلیاں اپنے کو اکیلا جان کے تم آنکھوں میں نہ سو بھر لینا ایسے کبھی جب شام ڈھلے تب یاد ہمیں بھی کر لینا آنچل میں سجا لینا کلیاں زلفوں میں ستارے ජාලේ රන් රස භූමා රන් වැලිසේ රන් කොට සේවා රන් ගිරිහිස රන් අකුරින් ලියවුන රන් ගිරි ශ්‍රී ලංකා 104.4 105.4 රන්ගිරිත් ශ්‍රී ලංකා